එතකොට ධර්මතාවය කියන්නේ ධර්ම නියාම කියන්නේ අනේ ධර්ම නියාම කියන වචනේම අපි තේරුම් ගන්න ඕනේ වැදගත් දෙයක් තියෙනවා. යමක් නියමයක් නම් කිසිම කෙනෙකුට මොන බලවතේට මොන జగතේකට හෝ කවර කාලයකවත් කොයි ක්‍රමයකින්වත් කොහොමවත් විනාශ කරන්න බැරි වෙන්න ඕනේ. එහෙනම් නියමයක් නෙවෙයි. පුළුවන් නම් කාට හරි. ඒක අනියම්. වැටෙන මූල මූල කතාව. යමක් නියමයක් වෙන්න නම් නියමයක් නම් ඒ ක්‍රමය මොනම කෙනෙකුටවත් වෙනස් කරන්න බැරි වෙන්න ඕනේ. වෙනස් කරන්න පුළුවන් නම් නියමයක් කියන වතෙන් දාන්න ක්‍රමයක් නැහැ. ගැලපෙන්නේ නැහැ. දැන් ඒක අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්. හොඳයි උතු නියාමයේ ගැන තෝරලා තියෙනවා. නියාප ධර්ම පහෙන් ඍතු නියාමයේ. මොකක්ද ඒගොල්ලෝ කියන්නේ? සීතල එනවා, සීත කාලේ සීතල එනවා, උෂ්ණ කාලේ උෂ්ණ එනවා. උපතින් ඒක අපිට වළක්වන්න බෑ කියන. හොඳයි අද නවීන විද්‍යාවට වැයිද? හොඳ සීත කාලයක. අවශ්‍ය කරන රසායනික ආකාශයට ගැහුවොත් හත් කරලා තියන්න වෙයි. පැත්ත. උෂ්ණ කාලයක. සිසිල් වෙන්න දෙයක් අහලා සිසිල් කරලා තියන්න වෙයි. ඒකත් කරන්න පුළුවන්. දැන් වැහි ඍතුවක් එනවා. රසායනික වර්ග නැද අවුරුදු ගානක් වහින්න නැති වෙන්න ගහන්න උඩට. පැත්ත පරාතර වහින්නේ අවුරුදු ගානක් වලාකුළු පිච්චිලා ගියා වගේ. ගහගෙන යන වෙන පැත්තක. අද විද්‍යාව හොයලා තියෙනවා. නෑ නෑ නෑ අපි නියාම ධර්ම තෝරාගෙන ඉඳලා ඉතින්ලා. එතකොට අපි වහල් වීම හෝ වහල් වීමයි පුළුවන් ද කියන එකක්. ඒ නියාම ධර්ම කියන්නේ එහෙම જાතිය කඩිය තෝරාගන්න ඉන්නේ ඊට පස්සේ. ඒ ඔක අපි දකින්න ඕනේ. එහෙනම් මෙතෙන්දී අපි දකිනවා. මෙන්න මේ කියනවා උතු නියාමයේ කියන්නේ මේ අවු ඇති වහිනේවා, හුලං එනේවා. මේවා මේ නියාමයේ ධර්මයක් හැටියට අරගෙන හිටන් අපි ගන්න ගියෝ. මේවා වෙනස් කරන්න පුළුවන් ලෝකේ යම් යම් රටාවල් තියෙනවා. ඒක වෙනස් කරන්න පුළුවන් නම් ඒක නියමයක් නෙවෙයි නේද? ඒක අනියම් නේද? නැම ඍතු විපර්යාසයේ නියමයක් නෙමෙයි. නියමයක් නම් වෙනස් කරන්න හේතු නැහැ. මේක කරන්න පුළුවන් කතාවක් ඔය ඔය කියන ඔය ඍතු නියම. බීජ නියාමය ගැන කතා කරනවා. මෙබඳු වන්නා වූ ගහේ බීජෙන් එබන් જાතියම ඵලයක් කියන. මේක අද වෙනස් කළා කොච්චර කාලෙ? ඥාන සාක්ෂණේ ආරම්භ බලපහම පොත්තෙන් තියා වැලලා තියෙන හොඩු කෑල්ලත් අරගෙන ඒකිනුත් හදා ගන්න ක්‍රමයක් තියෙනවා පැලයක්. බීජයම හරගන්න ඕනේ නැහැ. පොත්තක් අරගත්තා නම් කොලයක් අරගත්තා නම් ඒකේ තියෙන පටක අරගෙන ඒ පටක සියුම් කරලා ඒකේ තියෙන ආව යම් ඥාන තාක්ෂණ ක්‍රමයකින් කල 10000ක් ගණන් හදා ගන්නත් පුළුවන්. අද ඒ දැත්තරේ උත්තර නෑ වෙන්නේ තියෙනවා. එහෙනම් බීජයකින් ගහක් හැදෙනවා ඒ ගහෙන් ඒ જાතිය බීජයක් හැදෙනවා ඒ බීජෙන් ඒ જાතිය ගහක් හැදෙනවා කියලා මේ කතාව ගත්තොත්. ওই නියමය අද වෙනස් කරලා ඉවරයි. නැව බීජ නියාමකයා තෝරලා දෙන්නේ මොකද්ද? ඒ જાතියේ ගහෙන් හටගන්නේ බීජයෙන් ඒ જાතියේ ගහක් හටගන්නවා. ඔය බීජයට හුරුම නියමයක් කියනවා. මම දෙහියට අකරගෙන මේ මොන ඇටද? දෙහියට. වෙන ඇට જાතියක් කියලා එහෙම කියන්න පුළුවන්ද පරික්ෂණය කළා? නෑ නෑ මේ දෙහි ගෙඩිය තිබ්බේ දෙහියට. හරි මේක කිසි ප්‍රශ්නයක් නෑ. හිතවන්න බලන්න. හැදිරෙන්න බලන්න පැලවල හැටි. දෙහි පැල කීයේ තියෙන්නේ? දෙහියට උඩ. ඇඹුල් දොරම් පැලයි, නාරාම් පැලයි, සෙදලම් පැලයි, ජම්බෝල පැලයි, දෙයියට උඩින් පැල වෙලා. දැන් ඒ જાතියේ <coughs> ගහේ බීජෙන් ඒ જાතිය ගහන්න උකාරිද? එතන වෙනස් වෙලා. එනකෝ නියමයි. එහෙනම් බීජ නියාමේ හරිද? ඒක අනියම් වැඩක්. ඒක නියමයක් වෙන්න බෑ. එහෙනම් අපිට හොයාගන්න එනවා. ඒක බීජ නියාමයේ වෙන්න බෑ කියලා අපි දැන් මේ කරුණු යන්නේ. උතුණු යාමේ ඕක වෙන්න බෑ කියන එකයි මේ හොයාගෙන යන්නේ ඉතින්. හේතු වෙන්න. අනික ධර්ම නියාම. ගංගාව පල්ලෙහාට ගලන එක ධර්ම නියාමයක්. උඩ තියෙන එක පාත්‍රය වටන එක ධර්ම නියාමයක්. කන්ද කිටම් විදිහම පල්ලමට ඇදලා එන එක ධර්ම නියාමයක්. දැන් මේ විදිහේ নানা ආකාර කතා කියනවා. එහෙනම් කිසි කෙනෙකුට කවදාවත් කොයි ආකාරයකට වෙනස් කරන්න බෑ කියන නිගමනයක් තියෙන්න ඕනේ. ගඟ පහළට ගන්නකොට වෙනස් කරන්න බැරි වෙන්න ඕනේ පල්ලෙහාට ගන්න ආයෙ උඩහට ගලවන්න බෑ. අපේ කතාවක් තියෙනවා බෞද්ධ කතාවක්. කොසල් රජුරවන්ට ඕනකම තිබුණා ඔයගේ ප්‍රශ්නයක් මතුවලා එයා අහනවා තමන්ගේ පුරোহিতෙන්ගෙන් ඉතින් පුරোহিতවරුනේ මෙන්න මේ ගාව උඩහට ගලවන්න හිම ක්‍රමයක් නැද්ද? එහෙම ක්‍රම එහෙම තියනවාද මේ වේදේ තුල තියනවාද? දැනගන්න. ස්වාමීනි එහෙම ක්‍රම ටිකක් තියෙනවා ක්‍රම වේද කීපයක් තියෙනවා. සතර ඉදිපාද වැඩි බල ඇති ඉරිසිවරයෙක් ඉන්නවා. එයා අදිෂ්ඨාන කරොත් මේ ගම උඩට යනවා. පල්ලෙහාට ගලන ගාන රජස්ථාන කර දුරට යන්න කියලා ගහුලහට ගලනවා. ඒ ක්‍රමය. ඒ වගේම යම්කිසි සත්‍යක්‍රියා කරන්න පුළුවන් අය ඉන්න. Taman ළඟ සත්‍යක්‍රියා කරන්න පුළුවන් යමක් තියෙනවා නේද? ඒකේ සත්‍යක්‍රියා කළොත් ඒ සත්‍යක්‍රියා බලයටත් මේක හිම වෙනවා කියලා කියා තියෙනවා. දැන් මෙහෙම ක්‍රමයක් කියනවා උතන එක වෙසඟන. මේ වෙසඟනට ඇහුණා මේ සද්ද මේ කතාව. එලා වෙසඟන කල්පනා කරනවා මට බැයිද මල් ළඟ නැද්ද සත්‍යය? ක්‍රියා කළා බලන්න. හිතේ නැති මං දැනුවත් අවංක දෙයක් තියෙනවා. යම් ස්වාමි පුරුෂයෙක් මම දවසකට කියලා මිලට ගත්තා මම ඇහැ ඇරලවත් තව ස්වාමි පුරුෂයෙක් දිහා බලන්නේ. මං අවංකව පිළිගන්න අද දවසට මගේ ස්වාමි පුරුෂයා හැටියට මම බාරගත්තේ මෙයයි මේ සම්මතිය මං කඩන්නේ. මං කඩලත් නෑ. මේක මගේ තියෙන සත්‍යය. මම මේ කියන එක සත්‍ය නෑ. මේ සත්‍ය වලින් මේ ගඟ උඩට යාවා කියලා අදිස්ත්‍රාණයක් කළා. බලා හිටියදී ගඟ උඩට යන්න පටන් ගත්තා. ඒ පාර රජුරෝ බලනකොට දෙන ගංගා උඩහට යනවා. ගලනවා. කවුද මේ කළේ? ඒ පාර කරු අපි නම් දැක්කේ නෑ මේක මේ කරපු කෙනෙක් දැක්කේ නෑ. අන්න අර ගෑනු කෙනා නම් ගඟ දිහා බලන අපි එක්කෙනෙක් කියලා දැක්කා. ඒ පාර අහලා බලන්න ගියා ගියාට පස්සේ මේ රාජ්‍ය මේ කියන රාජ්‍ය සේවකයන් ඒගොල්ලෝ ගිහලා ඉතින් ඇහුවා මේ කාරණා. අහන්න කිව්වා මම මෙන්න මෙහෙම දෙයක් කළා. ගඟ ගලන්න පටන් ගත්තා මම දන්නේ නෑ කොහොම වුණාද කියලා. ඔය වචන හේතුව තමයි මේ සත්‍යක්‍රියා කරන්න පුළුවන් කියලා මෙහෙම කරන්න පුළුවන් කියලා මල් ළඟ තියෙන දෙයකින් සත්‍යක්‍රියා කළා. චිත්‍රය මම දාන්නේ. ඔක එහෙම වුණා කිව්වා. ඊට පස්සේ ඒ ගෑනු කෙනා මෙහෙම කළා කියලා කිනා ගම රජු රෝගින් නැල ඇහුවා. උඹ කවුද ඔක කරන රස්සාව මොකද? ස්වාමිනී මම නගර සෝබිනියා. උඹ වාගේ මේ නීච රැකියාවක් කරන නීච ගෑණියෙකුට සත්‍ය ක්‍රියා කරන තියෙන බලය මොකද්ද? මොකද්ද ඔයාලගේ ගුණේ? ස්වාමිනී මම එච්චර දන්නේ මෙන්න මේ ටික නම් දන්නේ. යම් කිසි ස්වාමියෙක් මම මිලට ගත්තා නම් වරුවකට හෝ දවසකට හෝ කොහොම හරි කියලා කිව්වා නම් එතෙන් පටන් ඇහැ ඇරලවත් මම තව කෙනෙක් දිහා බලන්නේ. අවංකව මගේ සහපුරුෂයා හැටියට ඒ දවස් මම ඔහු පිළිගන්නවා. මෙන්න මේ ගුණය මගේ තියෙනවා. ඒ නිසා මම ඒ ක්‍රියාවෙන් සත්‍යක්‍රියා කරා කියලා. දැන් වෙසගෙන කර කරන සත්‍යක්‍රියාවෙන් උඩ ගන්න පුළුවන් නම් ගංගා ඕක නියමයක්ද? ඒක නියමයක් වෙන්න බෑ. දැන් ගංගා පල්ලේ හට ගන්න එක ධර්ම නියාමයේ කිව්වොත් හරියයි. එහෙනම් ධර්ම නියාමයේ වෙන එකක් වෙන්න ඕනේ. ඕක ධර්ම නියාමයේ වෙන්න බෑ. උතු නියාම, බීජ නියාම, ධම්ම නියාම, කම්ම නියාම, චිත්ත නියාම කියන එක විග්‍රහ කරගන්න ඒගොල්ලන්ට බෑ. ඉතින් කර්මයට අනුකූලව කියන කටයුතු කර්ම නියාම කිව්වා. ඉතින් ඒ වගේම චිත්ත හිතට අනුව කියන යම් කිසි ආකාරයක චිත්ත හරාවක් තියෙනවා. ඒක චිත්ත නියාම කියලා ඒක එහෙම ගියා. එද උතු නියාම, බීජ නියාම, ධම්ම නියාම කියන එක තමයි අර වගේ උත්තර විස්තර දීලා අර විදිහට කියා තියෙන්නේ. දැන් අපිට ඔප්පු කරන්න පුළුවන් උන කාරණා තමයි එහෙනම් මේගොල්ලෝ තවම අර අර ලියා තියෙන ආචාර්යවරු න්‍යාම ධර්ම පහර නියමාර්ථ දීලා නැහැ. නෑ අපිට හොයාගන්න වෙනවා. තවරෙක් විසින්වත් කුමාර ආකාරයකින්වත් කුමන දාකවත් වෙනස් කරන්න බැරි නියාම මොනවද? අන්නේ ඍතු නියාමය මොකද්ද? යම් කිසි දෙයක් ලෝකේ හටගත්තා නම් හටගත් තැන් පටන් ඒ අලුත් තත්ත්වයෙන් කවදාවත් තියෙන්නේ නැහැ. ඍතු විපර්යාසයට බාස්තිලා පත් වෙලා ගින් පරණ වෙලා පරණ වෙලා ගිලා තිරලා යනවා. මෙහෙම නොවන එකක් මේ ලෝකේ නැහැ. මෙන්න මේ ඍතු විපර්යාසයේ වළක්වන්න සමතේ තුන් ලෝකේ කවදාවත් මෙච්චර කල් බිහි වෙලත් නැහැ. බිහි වෙන්න හේතුත් නැහැ. කාටවත් කරන්නත් බෑ. මොනවා හෝ ලෝකේ හටගත්ත යමක් වුණා නම් හටගත් එක විපරිණාමයටපත් වෙලා විපරිණාමයටපත් වෙලා ඉතු අරාශිය කියන්නේ ඒකයි. ඔන්නේ උරුතු නියමයටපත් වෙලා හිටන් ඒක වෙනදිලා යනවා. දිර්ලා යනවා. එහෙනම් මෙන්න මේ නියමයේ දුරු කරන්න පුළුවන් සමතේක ලෝකේ නැතිනම් මෙන්න මේක නියමයක්. සීත උෂ්ණ ඍතු නෙමෙයි මේ කියන්නේ. ඔරිණ උතුජ රූප කලාප කියනවා උකට. ඍතු විපර්යාසයටපත් වෙනවා. මෙන්න මේක හොලක් ගන්න බැහැ. මෙන්න ආර්ය විනයේ පෙන්වන උතු නියාමය. බීජ නියාමයක් තියෙනවා. මේ ආර්ය විනයේ බීජ කියන්නේ කර්ම බීජ වලට. ගස්වල බීජ වලට නෙමෙයි. යම් කිසි පාප කර්මයක් කළොත් පාප කර්ම බීජයක් හට ගන්නවා. පුණ්‍ය කර්මයක් කළොත් පුණ්‍ය කර්ම බීජයක් හට ගන්නවා. මෙන්න මේක වළක්වන්න බෑ. මේ හටගන්නේ බීජේ. පාප නම් පාප. ඒකෙන් ලැබෙන ඵලය පාප ඵලයක්. පුණ්‍ය බීජයක් නම් පුණ්‍ය බීජයෙන් කවදා හරි පාප ඵලයක් ලැබෙන්නේ. ලැබෙන්නේ පුණ්‍ය ඵලයක්. මෙන්න මේ නියම වෙනස් කරන්න බෑ. අර ගහේ පරාගපෝෂණය නැත්නම් දිහියට දුරන් යට උන ක්‍රමයට මේක හැදෙන්නේ. මව් මැරුවොත් පියා මැරුවොත් ලැබෙන පාප කර්මයේ පාප බීජේ ඒකාන්තේ ආනාදරේ පාපයක් අතින් අපාගත කරනවාමයි වළක්වන්න බෑ. අන්න ඒ පාප බීජේ පුණ්‍ය බීජයක් කරන්න බෑ. ධානලාභී කියලා ආර්ය ධානයක් ලබාගෙන හිටියනම් ඒකේ නොපිටි කල්පියකොළොත් ඒ ධාන පුණ්‍ය ඵලයේ පුණ්‍ය පුණ්‍ය බීජයෙන් පුණ්‍යඵලයක් වශයෙන් ධ්‍යාන ලෝකේ නම් බබලෝ උපදවනවා මිස අපිට ඔයත් උපද්දවන්න බෑ. කවුරු කෑගේ හොස් කරන්න බෑ කිහිමයි වෙන්නේ. අන්නේ පුණ්‍ය බීජයට අනුකූලව පුණ්‍යඵලයක් ලැබෙනවා මෙන්න මේකට කියනවා බීජ නියම. පාප බීජයකින් පුණ්‍යඵලයක් ලැබෙන්නේ නැහැ පුණ්‍ය බීජයකින් පාප ඵලයක් ලැබෙන්නේ. මෙන්න මේ නියමය නිසා කියනවා මේකට බීජ නියම. ධර්ම නියාමයක් තියෙනවා. මොකද ධර්මතාවය හේතුව යම්සේද ඵලයේ එසේ දරන්නේ. ඊට අනුවයි දරන්නේ. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංඛාර වේ කියවනම් සංඛාර නොවේ කියන්න බෑ. අවිද්‍යාව ඒතර සංඛාර ප්‍රත්‍යයෙන් විඥාන වේ කියවනම් සංඛාර ප්‍රත්‍යයෙන් විඥාන නොවේ කියලා කාටවත් කවදාවත් කියන්න බෑ. කිව්වල ඔප්පු කරන්න බෑ. වෙන්නෙත් නෑ. සංඛාර නිරෝධයෙන් විඥාන නිරෝධ වේ කියවනම් සංඛාර නිරෝධලොත් විඥාන කියන්න බෑ. නිරෝධ වෙනවාමයි. මෙන්න ධර්මතාවය. විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප වේ විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධ වේ කියලා මේ ධර්මතාවය වෙනස් කරන්න බෑ. ආගම් වශයෙන්වත් කුල වශයෙන්වත් ಜಾති වශයෙන්වත් මොනවාවත් වෙනස් කරන්න බෑ. වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. මොන පටිච්චසමුපාද සිද්ධාන්තයක් ඇද්ද? ඔන්න ඔය ධර්ම නියාමයේ කවදාත් වෙනස් වෙන්නේ මෙන්න වෙනස් වෙන්නේ ධර්ම නියමයේ ඕකයි. පටිච්චසමුපාද ධර්ම නියාම. උතු නියාම, බීජ නියාම, ධර්ම නියාම. කර්ම නියමයක් තියෙනවා. කර්ම නියමය මොකද්ද? පාප කර්මයක් කළොත් පාප කර්මයේ පුණ්‍ය කර්මයක් වෙන්නේ නැහැ කවදාවත්. පුණ්‍ය කර්මයේ පාප කර්මයක් වෙන්නේ. මේ කාලේ මව් වැරුවොත් වින්. ඊට ඉස්සෙල්ලා කරපේ මව් මරපුවාම ඒක පව් උනේ. ඒ જાතිය කියන එකක් හම්බ වෙන්නේ. මේ කාලේ පියා මැරුවොත් මේ කාලේ පව්. මීට ඉස්සෙල්ලා කල්පේ පියා මැරුවාම පින් ඒගොල්ලෝ දිව්‍ය ලෝකේ ගන්න හැමලා පියාමල. ඒ જાතිය එක හැදෙන්නේ නැහැ. කර්ම නියමය ඔන්න ඕකයි. අනික චිත්ත නියමය. හිත නියමය කියන්නේ යම් යම් රාග හිතක් හට ගන්නවා නම් රාග අරමුණු මුල් කරගෙන රාගික මේ රාගීට අවශ්‍ය වෙන කාරණා මුල් කරගෙන හටගත්තොත් ඒ જાතික හිතක් හට ගන්නවා. ලෝභය මුල් කරගෙන හටගත්තේ ලෝභ චිත්තයක් මිසක් වෙන එකක් වෙන්නේ. යම් චිත්තයකට දේශයේ මුල් වුණොත් ඒකෙන් හටගන්නේ ද්වේෂ චිත්තය. යම් හිතේ හිතක් හටගන්න මෝහයේ මුල් වුණොත් ඒකේ මෝහ චිත්තය. රාගයේ මුල් වෙලා ද්වේෂ චිත්තය හටගන්නේ. ද්වේෂයේ මුල් වෙලා රාග චිත්තය හටගන්නේ. මෝහයේ මුල් වෙලා හටගන්න මෝහ චිත්තයක් හටගන්නේ. අමෝහ අමෝහයේ මුල් වෙලා හිටන් මෝහ චිත්තයක් හටගන්නේ. අදේශයේ මුල් වෙලා හිටන් ද්වේෂ චිත්තයක් හටගන්නේ. ඒ වගේම රාග වෙනුවට විරාග චිත්තයක් මුල් කරගෙන රාග චිත්තයක් හටගන්නේ. ඒ වගේම චිත්ත ක්‍රමයක් තියෙනවා. චක්කුද්්වාරයේ චිත්තක්ෂණයක් විතරක්. එකක් හටගන්නේ ඒක අපිට පින්න සර්වත්‍ය ගෝචර දහම. නැ චක්කුද්්වාරයේ චිත්ත වීතියක් හටගන්න ඕනේ චක්කු විඥානය පහළ වෙන්නේ. මේ චක්කු විඥානය පහළ වෙන්න ඉස්සෙල්ලා ක්‍රමයක් තියෙනවා. භවංග උපච්ඡේදයක් වෙන්නේ නැත්නම් ඊට පස්සේ මේ පංච පංචද්වාර ආවර්ජනයක් වෙන්නේ නැත්නම් චක්කු විඥානයක් හටගන්න විදිහක් නේ චක්කුද්වාර ආවර්ජනයක් වෙන්න ඕනේ ඒතරයි චක්කු විඥානයක් හටගන්න චක්කු විඥානයක් හටගන්නේ නැත්නම් සම්පරිච්ඡේනයක් හටගන්න විදිහක් නේ චක්කු විඥානයේ පස්සේ සම්පරිච්ඡේන චිත්තය හටගන්නේ ඊට පස්සේ සංකීර්ණ චිත්තය හටගන්නා මිසක් වෙන එකක් හටගන්නේ ඊට පස්සේ වොත්තපන හටගන්නා මිසක් වෙන එකක් හටගන්නේ ඊට පස්සේ ජවන හතක් දුවනවා මිසක් වෙන එකක් දුවන්නේ නැහැ. ජවන හතේ එකක් හරි දුවන්න අඩු නම් එහෙම එකක්වත් දුවන්නේ නැතුව බවන් ගිනවා මිසක් වෙන්නේ මේ ජීවිත නියම කතාවක් තියෙනවා. මේක අපේ එකක් නෙවෙයි ਸਰබතිගෝතර දහම. ඕක වෙනස් වෙන්නේ නැහැ. කොයි කාලෙකවත්. මෙන්න මේක තමයි චිත්ත නියම. එහෙනම් බීජ නියමයේ ධර්ම නියමයේ අතර ලොකු සම්බන්ධතාවයක් නේද? තියෙනවා. කර්ම බීජයේ මූලික වශයෙන්. බීජ නියාමයේ ධර්ම නියාමයේ කියන එක ළඟ ළඟමයි තියෙන්නේ. පාප ධර්මයක් දරුවොත් පාප ධර්මයේද පාප ඵලයක් ලැබෙනවා. හේතු වල ඵලෙයි. කර්ම බීජයක් හටගත්තා නම් ඒ හටගත්ත කර්ම බීජය වෙන ඵලයක් දෙන්නේ නැහැ කවදා හරි. බීජ නියමයි. දැන් අතුවේ තැන්පත් කරා වගේ අපේ සංසාරේ කරන ලද පින්පව් දෙකේම බීජ තැන්පත් වෙලා තියෙනවා. ඕකෙන් කෝක හරි ඇදලාපුවා වෙන જાතිය ප්‍රතිඵලයක් දෙන්නේ. අනේ බීජ නියමයි. කර්මය સિદ્ધ කරන ක්‍රමයක් තියෙනවා කර්ම නියමයි. බීජ නිෂ්පාදනය වෙන්න අවශ්‍ය වෙන කර්ම රටාවක් තියෙනවා. ඒ කර්ම රටාව හටගන්න ඇති ආසන්නම තියෙන ඊළඟ නැත්නම් වසල සිදුවීමක් දැන් අපේ මාතෘකාවේ මාතෘකා සිදුවීමක් වෙනකොට ඔය නියාම ධර්ම පහ ඇතුළතද හැමදේම සිද්ධ වෙන්නේ. ඔය නියාම ධර්ම පහ එක පැත්තකින් බලපානවා. ඔය නියාම ධර්ම පහ කියන්නේ සාමාන්‍ය මේ ලෝක වෙන්නේ સિદ્ધාන්තය විග්‍රහ කරන්න දුන්න එක. ඊතු නියාම, බීජ නියාම, ධම්ම නියාම, කම්ම නියාම, චිත්ත නියාම කියන්නේ. ඉතින් ඔය තුල තමයි අපි මේ ගමන් කරන්නේ ඔක්කොම සිද්ධ වෙන්නේ. ඔය හැම සිදුවීමක්ම සිද්ධ වෙන්නේ. ඔව් ඔය ටික ඔය ටිකට සම්බන්ධයි. ඔය නියාම ධර්ම වලින් තමයි ලෝකේ හටගෙන තියෙන්නේ. පුටුවක් වෙනත් නැහැ ඒක ඔය දෙක එක ආකාරයෙන් සම්බන්ධ වෙලා ඔය ඒකට අමතරව සිනුවක් වෙන්න බෑ ඒක අමතර එකක් වෙන්න බෑ නියාම ධර්ම නියමයක් තියෙනවා නියමයට ගොවිත වෙච්ච ධර්මතාවය උච්චරණ ඒක විතරක් නෙවෙයි ඒකෙන් අහකට කියන්න එකක් නැහැ ඉතුරු වෙන්නේ අහවල් එක මේ නියාම ධර්මයෙන් පහෙන් සිද්ධ වුණා කියන්න බෑ ඔය නියාම ධර්ම පහට කොටු වෙලා තමයි කොහෙන් සිද්ධ වෙලා තියෙන්නේ එහෙම බෑ මොකද මේක මේ මේ අතින්තිය විශේෂයක්. නියම ධර්ම ඔක්කොම ධර්ම විදි අචින්තයයි. චිත්ත විදි අචින්තයයි. ලෝක විදි අචින්තයයි. ලෞතර බුදුරන් වහන්සේ නමගේ ධර්මයට නුවණ මහා ඥානයට ගෝචර වෙනවා මිස මෙයා සාමාන්‍ය මිනිහෙක්ගේ ඥානයට ගෝචර කරන්න අමාරුයි. ඒ උඩින් මැත්තේ අපි දන්න හරියක් ඔය කතා කළාට. ඕකේ අතිසූක්ෂම බහිඳ බහිඳ මහා සාගරේ වාගේ. ඒක දැන් ඔය දැන් යන්න පහට අදාළව අපි මොකක් හරි අපිට යමක් සිද්ධ වෙන්න තියෙනවා. ඒකට සිද්ධ වෙන්න තියෙන දේ අනිවාර්යයෙන්ම දැන් මේ පහට අනුව සිද්ධ විය යුතුමනේ. ඒක දැන් ඒතර මේ නියාම ධර්ම පහ තුල තියෙන්නේ මෙහෙමනේ. යම් කිසි කෙනෙකුට යම් කිසි නියාම ධර්මයකින් කරන යමක් තියෙනවා නම් ඒ නියාම ධර්මයේ මාංගකගේ නියාම ධර්ම විග්‍රහයයි කිව්වේ ඒක අපි කොටසයි විග්‍රහ කරන්නේ කියේ. දැන් යම් කිසි කෙනෙක් පුණ්‍ය කර්මයක් කරලා පුණ්‍ය ඵලයක් ලබන්න කටයුතු කරනවා. එතකොට ඒ පුද්දලයාගේම ඒ ක්‍රියාදාමයේ හේම ක්‍රියාත්මක වෙනවානේ පුණ්‍ය ඵලයේ ලබලා ඉන්නකොට. දැන් හේතුවකින් ඵලයේ ලබලා ඉන්නලා හේතුවක් ක්‍රියාත්මක කරන්න බලයක් තියෙනවා. එහෙනම් ඉතින්දිමත් සහජාත නානාක්ෂණික කියලා ක්‍රම දෙකකටම ක්‍රියාවලිය සිද්ධ වෙනවා. සහජාත කියන්නේ ඒ මොහොතේ නගන බලය. නගේ බලය නගලා හිටන් තැන්පත් කරලා නිදහස් කරපුවාම නානාක්ෂණික කියලා කොයි විලේ හරි මේ හට ගන්න පුළුවන් බලයක් නිපදවන. කොයි විලේ හරි හටගත්තා නම් යම් කයක් හිතක්. ඒකේ සහජාත ක්‍රියාත්මක වශයෙන් ඒ බලය ආයි නිපදවන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා. එහෙනම් නියාම ධර්මයේකින් යම් කිසි දෙයක් මතු කරපුවාම ඒ නියාම ධර්මයේ වෙනස් කරන්න බෑ. නමුත් අපිට පුළුවන් ඒකට බලයක් අවලා. ඒ කවන බලය තුලින් ඒ බලයට ප්‍රතිචාරයක් දක්වන බලයක් වෙලන්න. අර බලේ එනවාමයි. ඒ බලේ එනකොට මේ බලයට මැඩපවත්තන්න ඒ බලයට දානවා තව බලයක්. ප්‍රතිවිරුද්ධ බලයක් අන්න හරි. එතකොට ප්‍රතිවිරුද්ධ බලයක් නගනකොට අපිට ආපු බලයට සමාන බලයක් එනකන් එකට එක කැපෙනවා. ඊට වඩා වැඩි බලයක් ප්‍රතිවිරුද්ධව නැගුවොත් තමයි ඒක පළ දෙන්නේ. ඒතර අපිට අර බලයට ප්‍රතිවිරුද්ධ බලයක් දීලා සම කරන්නේ නැතුව අපි දෙන බලයෙන් විතරක් අර බලය මැඩපවත්තන්න බෑ. අන්න ඒකයි. ඉතින් ඒතර නියම වෙනස් වෙලා නැහැ. ඒ වෙනස් වෙන්නේ නැහැ. වෙන්න විදිහක් නෑ. ඒ බලය හිම්ම වාවා. අපිට පුළුවන් නම් දැන් නගන්න. ඒ බලවේගයේ සම්බලය. ඒ බලවේගයට අර කපලා දාන්න පුළුවන්. ඒතර උනේ මොකද? එක ටිකක් හැපිලා ඒ දෙකේ බලය ඒකට සම්බන්ධ වුණ එකයි. ඒකත් ධර්මතාවය. ධර්මතාවයෙන් පිට එකක් නෙමෙයි ඒක. ඉතින් ඒක අපිට ඊට වැඩිම මනක් නිපදවන්න පුළුවන් නම් අපිට පුළුවන් යලි අනාගතේ වැඩිමනක් හදාගන්න. ඉතින් ධර්මතාවය කියන්නේ වහල් වෙලා ඉන්න එකක් නෙමෙයි. ওই ධර්මතාවය අපිමයි ගොඩ නැගුවේ. අපේ මූලිකත්වය. මනෝ පුබ්බංගම ධම්මා වෙලා තියෙන්නේ. මනස පූර්වාංගම ගොඩ නැගුවේ. ඒක නියමයට අනුවයි ගොඩ නැගෙන්නේ. ඒ ගොඩ නැගිච්ච එකේ අපි ජීවත් වෙන්නේ. දැන් නියම ධර්මයේ නියම ධර්මයේ කියන්නේ ওই ලෝක સિદ્ધාන්තය ඕකයි. ওই સિદ્ધාන්තයට අනුකූලව අපි විසින්ම කරගත වැඩ පිළිවෙලින් තමයි ඒ સિદ્ધාන්තයට අනුකූල වන්නා පරිසරයක අපි සකස් වෙලා ඉන්නේ. එහෙනම් අපි හදාගත්ත එක අන්න ඒක තමයි යමක් දරනවා විද්‍යාමාන වෙන්නේ. නියමයට අනුව අපි කරපු හේතුවේ ඵලයේ දරන බව පේන්නේ ධර්මයේ තුල. නෑ දරපු දේ තුල දරන්නේ ඒ නිසායි. එහෙනම් ලෝකේ යම්සේ දරා හිටිනවද? අන්නේ නියමයට අනුකූලව හටගත් ධර්මයේ නිසා දරා හිටිනවා. නියමයට යමක් ක්‍රියාත්මක කරන්න බැරි સિદ્ધාන්තයක් විතරයි. ඒ නියමයේ තුල අපි කටයුතු කළොත් තමයි අනුකූල හේතු ඵලයේ මතුවෙන්නේ. අන්න මතුවෙච්ච ඵලයේ හේතුව තුලින් ගොඩනැගු ශක්තිය තුලින් දරා හිටිනවා. වෙන කාලයක් දරා හිටින්න බෑ. අනේ යමක් යමකින් දරා හිටිනවද? අන්න ධර්මය. ධර්ම ස්වභාවය තමයි ධර්ම නියාමයේ තමයි ඒකට හිමිවුරුම කාලේ ඒක දරා හිටියේ. දරන ක්‍රම කතාවක් තියෙනවා. ඒ දරනකොට හැටි. 100% බලවත් ශක්තියකින් 100% එක දරා හිටින්න පුළුවන්. නැත්නම් 100% වෙළුණු ශක්තියෙන් පටන් ගත්තා. පටන් ගත්ත මොහොතේ පටන්. ඒ 100% කිව්ව ශක්ති විශේෂයෙන් මාත්‍රයක් හරි මාත්‍රය ප්‍රයත්නවල ගෙවෙනවා. එහෙනම් එතන පටන්ගෙන මොකද වෙන්නේ? දුන්න ශක්ති විශේෂයේ ක්‍රමක්‍රමයෙන් ගෙවි යන්නේ. කුමක් නිසාද? ඒකෙන් පවත්තන දේ ගොඩනගපු නිසා. ගොඩනම් දේ පැවැත්ම සඳහා ශක්තියක් අවශ්‍යයි. යදෝපු ශක්තිය ඒකට ගෙවි යනවා. ඒ යදෝපු ශක්තිය ඒක පවත්තන අවස්ථාවට පත් කරන්න පුළුවන් තරම් කොච්චර කල්ද තියෙන්නේ. ඒකා තමයි ඒකේ ආයුෂ. ඒකේ ආයුෂයක් ඒකට දෙන්න බෑ. අනාසීමාවෙන් හේතු ඒකෙන් ඒකට. ඒක දරන්නේ ඉච්චරයි. ඊට වැඩි හරියක් ඒකේ ශක්තිය ගැප් කළේ නැහැ. ගැප් කරුම හරිය දරනවා.